දැන් ගිය සැරේ මං කමටහනක් දුන්නා. මොකද්ද දුන්න කමටහන? හරි. පංච උපාදානස්කන්ධය. සතිපට්ඨාන කිත්ත අනුපස්සන. මේ වචන මතක තියාගන්න ඕනේ. සම්මා සතිය සිතට පිහිටවගෙන සිතානුව ඇත්ත දකිනවා. දැන් අපි හැම සිතක් ළඟදීම හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ කියලා දැක්ක නේද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? හිත. හිතකින්තරෝ ජීවත් වෙන්න පුළුවන්ද? එහෙනම් අපිට පංච උපාදානස්කන්ධයෙන්තරෝ ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? අපි හැම මොහොතකම ඉන්නේ හිතක් ඇතුලේ නේද? මෙතනත් හිතක්, ඔතනත් හිතක්. මෙතනත් හිතක්, ඔතනත් හිතක්. එහෙනම් උතනත් පංච උපාදානස්කන්ධය මෙතන තියෙන්නේ ඒකමයි. හ්ම්. ඒතර මේ ශාලාවේ ඔක්කොම ගැන පොඩ්ඩක් හිතලා බලමු. එක්කෙනෙක්වත් මැරිලා නැහැ. ඔක්කොම ළඟ හිත තියෙනව නේද? මෙතනක් තියෙනවා. එහෙනම් මෙතන පංච උපාදානස්කන්ධයේ හැර තවත් මොකක්වත් තියෙනවද? නෑ නේද? ආ දැන් මේ සත්තු කෑ ගහනවා උන් කෑ ගහන්නේ කටින්ද හිතෙන්ද? හිතෙන් කෑ ගහන්නේ නේද? කටින් කෑ ගහන්න බෑනේ. මාත් කෑ ගහන්නේ හිතෙන් තමයි. කටින් කෑ ගහන්න බෑ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ හිතෙන් මං දෙස. මේ බණ අහන්නේ හිතෙන්. කණෙන් අහන්න බෑ. කන්නේ එහෙම බලන්නත් බෑ. කණෙන් අහන්නත් බෑ. එහෙනම් ඔතනත් හිතා මෙතනත් හිතා අර කෑ ගහන්නේ අර ගස් කොළන් උඩ ඉඳගෙන එතනත් හිතක් නේද? එහෙනම් මේ ගස් කොළන් උඩ ඉන්න මේ සතුන් තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධය මා තුල තියෙන්නේත් ඒකමයි. මේ පුද්ගලයන් කියලා සම්මතියක් තියෙනවා. ඒ තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධය පමණයි නේද? එහෙමනම් පංච උපාදානස්කන්ධේ හැර මේ ලෝකයේ තුල කිසිවක් නැත. කිසිවෙක් මෙතන පංච උපාදානස්කන්ධේ හැර කිසිවෙක් නැත. එහෙනම් මමෙක් ඉන්නවද? නැහැ. ඔතන තියෙන්නේ ඒකම තමයි. එහෙමනම් ඔතන පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. අතන සත් ළඟ තියෙන්නේ තේකම තමයි. එතකොට මම කියන එකයි පුද්ගලයා කියන එකයි සතා කියන එකයි සම්මත. දැන් මේ සම්මත අයින් කරන්න බාන. සම්මත ඔක්කොම අයින් කරන්න. බලන්න මොනවද තියෙන්නේ කියලා. පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් පමණයි. මෙන්න මේක තමයි මේ කමඨහණෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. මමත්වයේ gederum කනවා සත්පුද්ගල සංඥාව gederum කනවා අන්න ඒක තමයි අපි කරන්න ඕනේ මේ කමටහන් දෙන්නේ ඒ සඳහා ඉතින් මමෙක් නෑ මමෙක් නෑ කියලා කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ මමෙක් සතෙක් පුද්ගලයෙක් නැති බවම දකින්න ඕනේ පැහැදිලි නේද ආන් මේ සඳහා තමයි මේ කමටහන දැන් බලමු අපි එකෙන් ලබාගෙන තියෙන ප්‍රතිඵල මොනවද කියලා දැන් ඔයගොල්ලන්ටවත් මටවත් කිසියම් කෙනෙකුට මේ ලෝකේ ඉන්නා වූ කිසියම් සත්වයකට පුද්ගලයෙකුට මමෙකුට පංච උපාදානස්කන්ධයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? හැම මොහොතකම ඉන්නේ පංච උපාදානස්කන්ධය ඇතුලේ නේද? පංච උපාදානස්කන්ධය තුල තියෙන තණ්හාව. නේද? තණ්හාව නෑ තියෙන්නේ. තණ්හාවෙන් සිත බරිත වුණාන් පස්සේ, සිතමනේ වුණාන් පස්සේ අන්න ඊතරම් තමයි පංච උපාදානස්කන්ධය. ඒක උපාදානයට යනවා කියන්නේ තවත් දැඩි වෙනවා. තණ්හාවකේ දැඩි බවක් තියෙන්නේ. තණ්හාව කියන්නේ දුකට හේතුව. දුකට හේතුව. එතකොට අපේ සිත තුළ දුකට හේතුව තියෙනවා නම් ඒ සිත සැපක් වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් පංච උපාදානස්කන්ධේ සැපක් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? දුකක් පැහැදිලි නේද එහෙනම් අපි හැම මොහොතකම ඉන්නේ මොකක් ඇතුළේද කියලා දැන් කියන්න බලන්න තප්පර දශමයක්වත් අපිට දුකින් තොරව ජීවත් වෙන්න පුළුවන්ද එහෙමනම් දිව්‍ය සැප බ්‍රහ්ම සැප කියන ඒවා විහිළුවක් විතරයි නේද? ආම්ඳුරුවනේ නම් බුදුහාමුදුරුවොත් විහිළු කරලා තියෙනවා වගේ නේද? එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දිව්‍ය සැප, බ්‍රහ්ම සැප, මනුෂ්‍ය සැප ඒ මොකද? තාව තාව හම්බේ පොඩ්ඩක් ඉන්නකො තාව මම දෙනකම් తాවකාලික. තාව පොඩ්ඩකින් කියලා දෙන්නම් తాවකාලික සැප ගැන. මමත් බුදුන් දැකපු කෙනෙක්. මම බුදුන් දැකපු කෙනෙක්. ධර්මයේ තුලින් දැකලා තියෙන්නේ මම. මම දැක්ක බුදුහාමුදුරුව කවදාවත් කොතනකවත් දේශනා කරලා නැහැ මේ ලෝකයේ තුල සැපක් තියනවා කියලා. මම දැක්ක බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කොහෙද පළවෙනි ධර්ම දේශනාවේ? ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාවේ. උන්වහන්සේ දුක්ඛ සත්‍ය කියාගෙන කියාගෙන ගියා. ජාති දුක්ඛා, ජරා දුක්ඛා, ව්‍යාධි දුක්ඛෝ, මරණ දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්නන් පරි තම්පි දුක්ඛං. දැන් ඉතින් කියලා කියලා කියලා ඉවරයක් නැහැ නේද? දැන් ඉතින් උන්වහන්සේ මොකද දන්නවද කළේ? ගහලා දැම්ම අන්ඩර්ලයින් එකක් යටින්. සංකීර්තේන පංචපාදනස්කන්ධා දුක්ඛා කියලා. ඇයි අප්පා කියනවා කියනවා කියනවා ඉවරයක් නැහැ දැන් ඔය අපි ටිකක් තදවුණයන් පස්සේ කියන්නේ මේ ඔබ මේ හතර මායින් දෙන්න ඉපා ඊට පස්සේ. කොටින්ම කියනවනම්. එහෙම කියනව නේද? කොටින්ම කියනවනම් ඔබ මේ හතර මායින් දෙන්න ඉපා ඊට පස්සේ. කොටින්ම කියනවා නම් වචනේ හරි බලවත් නේද? අපිට තද වුණාම කියනවා නේද? කොටින්ම කියනවා නම් බමයක් කළා කතා කරන්න මේපා. ඉවරයින කතාව. ඒ තද වෙලා කියන්නේ. බුදුහාරණ තද වෙලා කිව්වනේ මේ කොරන්න දෙයක් නැති යන්න කිව්වේ. ඇයි අප්පා කියනවා කියනවා කියනවා ඉවරයක් නැහැ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ඉතින් මේ ඉවර නැහැ නේද? අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති ඒකත් දුකක් ඈ සංගීතේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා ගහලා දැන් මණ්ඩලයෙන් එක. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවද මේ දිව්‍ය සැප ගැන? දිව්‍ය ලෝකේ තියෙන පංචපාදානස්කන්ධය නෙමෙයිද? බ්‍රහ්ම ලෝකේ තියෙන තෝක නේද? තේරුණා නේද? රහත් නෝනා වූ සියලුම දෙනා තුල තියෙන පංච උපාදානස්කන්ධය නේද? එහෙනම් රහත් නොවනා වූ සියලුම දෙනා හැම තත්පරයකම හැම මොහොතකම දුකක් ඇතුළේ නේද ඉන්නේ. මේන් දුක්ඛේ ඥානං. හ්ම්. අච්චනා සංඝාත මත්තම් පිටේ භික්කවේ බලන් නැ වන්නේ මේ. මහණෙනි මම මේ භවය අසුරු සෙනක් ගහන මොහොතක්වත් ඔන්න ඔයගේ මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කිව්වා. අසුරු සෙනක් ගහන මොහොත දන්නවනේ මේ. ඒ ප්‍රමාණයවත් වර්ණනා කරන්නේ නැහැ කිව්වා. එතකොට මේ ලෝකයේ තුල తాවකාලික සැපක් තියෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මහණෙනි අසුරු සෙනක් ගහන තරම්නම් සැප තියෙනවා කියයි නේද? ඉතින් බුදුහාමර එහෙම කියලා නෑනේ. ඉතින් తాවකාලික සැපක් ගැන මොනවද? ඒක නෑ කියන්නේ ධර්මයේ තුලින් බුදුන් දැක්ක කට්ටියට ඒක නෑ කියලා. එහෙනම් පොත්පත්වල පොත්පත්වල තවත් දේවල් තියෙන්නේ. ඔයිට වඩා දරුණු දේවල්. ඒක නෑ නේද? පොතෙන් නෙමෙයි. පච්චත්තං වේදිතබ්බෝ තමා තුළින් සත්‍ය අවබෝධ කරගන්න ඒකයි බුදුදහම කියන්නේ. අද හදන්නේ පොත්තස්යෙන් වේදිතබ්බෝ. පච්චත්තං වේදිතබ්බෝ නේ පොත්තස්යෙන් වේදිතබ්බෝ. එදා මං කැසට් පීස් එකත් මොකද CD එකක් අහගෙන ඉන්නකොට කිව්වා නැටිමාලේ පොත් තියනවලු අරන් එන්නල්ලු ඒ පොත් අරන් ආවෙන් පස්සේ කිසිනෙකුට සොල්ලන්න බෑලු. නැටිමාලේ පොත් තියනවලු අරන් එන්නල්ලු. ඒව අරන් ආවට පස්සේ කිසි කෙනෙකුට වොල්ලන්න බැරි මේ ප්‍රකාශනය. ඒගොල්ලෝ එතෙන් විතරක් නැගින් තියෙන්නේ. බැරි වෙලා හරි කවුරු හරි රජ කෙනෙක් අර මොංගෝලියන් අධිරාජ්‍යය නාලන්දා විශ්වවිද්‍යාලය විනාශ කළානේ. පුච්චල දැම්මනේ ඔක්කොම. ඒ වගේ දැනුත් කවුරු හරි මිත්‍යා දෘෂ්ටිකයෙක් ඇවිදින්න. ඔය ත්‍රිපිටකයේ පොත් ටික විනාශ කරලා පුච්චල දැම්මොත් එදාට අර ඇත්තන්ට බුදුදහමක් නැහැ. අපේ ඇත්තන්ට නම් තියෙනවා. එහෙම වෙන්න බෑද? ওই පොත් ටික ඔක්කොම විනාශ කරලා පුච්චලා දාන්න පුළුවන්. නමුත් බුදුදහම විනාශ කරන්න බෑ පින්නතුනි. බුදුදහම කියලා කියන්නේ මුක પરම්පරාවෙන් ආවා වූ ಗುಣධර්ම પરම්පරාවක් බව මතක තියාගන්න. එච්චරයි. මුක પરම්පරාවෙන් ආවා වූ ಗುಣධර්ම પરම්පරාවක්. චීවර પરම්පරාවෙන් ආපු එකක්වත් පොත් પરම්පරාවෙන් ආපු එකක්වත් නෙමෙයි. අද චීවර પરම්පරාවයි පොත් પરම්පරාවයි විතරයි තියෙන්නේ. ගුණධර්ම પરම්පරාවක් ඇත්තෙම නැහැ. තේරුණේ? එහෙමනම් දැන් මේ පින්නතුන්ට පැහැදිලිව අවබෝධ වෙලා තියෙනව නේද? මමෙක් නැති බව. මමෙක් නැති බව කියනවද දන්නවද? අන්න එතනයි ඉන්න ඕන. සතෙක් පුද්ගලයෙක් මමෙක් නැති බව දැන් ඊටාම පැහැදිලි නේද? රූපේ මම නෙමේ වේදනාව මම නෙමේ සංඥාව මම නෙමේ රූපය කියන්නේ අප්‍රාණික වූ ධාතු හතරක සංකලනයක් වේදනාව කියන්නේ නාමයක් සංඥාව කියන්නේ නාමයක් එතකොට චේතනාව කියන්නේ නාමයක් විඥානය කියන්නේ ධාතුවක් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල එකක් එකක් අරන් බලන්න මමෙක් ඉන්නවද කියලා ඔක්කොම එකට එකතු කළත් නෑ නේද එහෙනම් මෙන්න මේ කමඨහන වැඩිවීමෙන් ඔය කට්ටිය ලබාගත් ප්‍රතිඵලය දැන් මම මේ කියන්නේ සතෙක් පුද්ගලයෙක් මමෙක් නැති බව අවබෝධ කරගත්තා කියලා දැන් හිතන්න කියන්න පුළුවන් නේද ඊළඟට දුක්ඛේ ඥාන දැන් පැහැදිලිද හැම තත්පරයකම අපි දුකක් ඇතුළේ ඉන්න බව පැහැදිලිද මේවා ඉතින් ප්‍රඥාවෙන් දකින්න ඕනේ ප්‍රඥාවෙන් දකින්න ඕනේ මේ මායя දුන්න මායයාගේ ආයුධ වලින් දකින්න බෑ මොනවා කරලවත්. මේවා මායයාගේ ආයුධ. ඇහැ, කන, නාසය, දිව, කය, මන. මේවා මායයාගේ ආයුධ. ඒවෙන් දකින්න බෑ. ඒක නෑ බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මායя එක දවසක් කිව්වා ඔබ වහන්සේ නිකන් බොරු කරන්න එපා මේ මිනිස්සු නිවන් දක්වන්න හදන්න එපා. ඔබ වහන්සේට කවදාවත් මේ මිනිස්සු නිවන් දක්වන්න බෑ කිව්වා. ඒ පරිව මොකද කියලා. මම මුන්ට ආයුධ ටිකක් දීලා තියෙනවා සැප විඳින්න ඒ ටික තියෙනකම් බෑ කිව්වා. මොනවද මොනවද මේ ආයුධ? ඇස කන දිව නාසය කය මම දීලා තියෙන මේ කප්පියට. බුදුහාරෝ කියනවා හරි මාරේ මන් දන්නවා ඒක. ඔය ඇස කන දිව නාසය කය මන කියන ඒවා උඹේ ආයුධ බව මන් දන්නවා. මම මගේ ශ්‍රාවකීන්ද කියලා තියෙන්නේ. තේරුණා නේද? ඒ වගේම මම කියලා තියෙනවා උඹටම ගහන්න උගන්ලා තියෙනවා උඹේ ආයුධ අරගෙන. උඹේ ආයුධ අරගෙන උඹටම ගහන්න මම උගන්ලා තියෙනකෝ මගේ ශ්‍රාවකෙන්ට. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට මාර්යා දුන්න කන නැත්තම් බණ අහන්න පුළුවන්ද? කන නැත්තම් බණක් නෑ නේද? එතකොට මාර්යාගේ මන නැත්තම් හිතන් විමසන්න පුළුවන් දරා ගන්න පුළුවන්ද? බෑ නේද? ඇහැ නැත්තම් මෙතෙන්ට එන්න පුළුවන්ද? දිව නැත්තම් කන්න පුළුවන්ද? කන් නැත්තම් ජීවත් වෙන්න පුළුවන්ද? නාසය නැත්තම් හුස්ම ගන්න පුළුවන්ද? එහෙනම් මේ මාර්යාගේ ආයුධ අරගෙනනේ ජීවත් වෙන්නේ බණ අහන්නේ. දැන් මාර්යාටම නේද ගහන්න හදන්නේ? මේවා ප්‍රයෝජනෙට අරගෙන ගහන්නේ මාර්යාට නේද? යථාර්ථය අවබෝධ කරගන්නවා කියන්නේ මාර්යාට දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා කියන එකයි. සතේ පුද්ගලයෙක් මමෙක් නෑ කියලා දකින්නකොටම මර බල මිදෙනවා. බුදු බල මතුවෙනවා. මම මගේ ශ්‍රාවකයන් උගන්ලා දෙන්නේ කිව්වා. මාර්යා බය වෙලා පැනලා දිව්වා. පලාට හිටියේ නෑ. ඔය මාර්යා එන්නේ නෑනේ ආර්ය ශ්‍රාවක වෙනකට. එනවනම් මල්ලකට එන්න එපා. අන්නේ මාර්යාට විරුද්ධ වැඩ කරන්නේ. එන්නේ නෑ බයයි එන්න. තේරුණාද? මර බල කියන්නේ පාප කර්මය. බුදු බල කියන්නේ කුසල කර්මය. ඉතින් කුසල කර්මයේ තියෙන අය ළඟට පාප කර්මය එන්නේ නැහැ කලාතුරකින් එනවා ආවත් යනවා නෑ ඉන්නේ නැහැ පොඩ්ඩක්වත් තේරෙන්නේ එහෙමනම් දැන් ඊටාම පැහැදිලිව කට්ටියට දුක්ඛේ ඥානං අපි හැම තප්පරයකම දුකක් ඇතුලේ ඉන්න බව පැහැදිලි වුණාද? පැහැදිලි වුණා නේද? මෙන්න චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය. දුක්ඛේ ඥානං. දැන් රහතන් වහන්සේලාත් හැම මොහොතකම ඉන්නේ හිතක් ඇතුලේ නේද? හිතක් ඇතුලේ. රහතන් වහන්සේලාට දුකක් තියනවාද? නෑ මොකද රහතන් වහන්සේගේ හිත පංච උපාදානස්කන්ධය නෙමෙයි. එතන පංචස්කන්ධේ පමණයි. එතන තණ්හාව නැහැ. එහෙනම් දැන් දුකට හේතුව කියන්න බලන්න. අන් අවබෝධ කරගත්ත නේද? දුකට හේතුව තණ්හාව. තණ්හාව යම් තැනකද එතන දුකයි. දුක යම් තැනකද එතන තණ්හාව තියෙන්න ඕනේ. ඔන්න දුක්ඛ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. මේ චතුරාර්ය සත්‍ය මම මේ කියාගෙන යන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. තණ්හාව නැති කළොත් මේ දුක නැති කරන්න පුළුවන් වේද? පුළුවන් නේද? ඒකත් අපි දන්නවා. තේරුණේ? තණ්හාව ඇති වුනේ අවිද්‍යාව නිසා නේද? අවිද්‍යාව නිසා තණ්හාව ඇති වුණා නම් තණ්හාව ඇති නැති කරගන්න යන්න ඕනේ කොයි පාරේද? විද්‍යා මාර්ගයේ යන්න ඕනේ. විද්‍යා මාර්ගයේ යන්න ඕනේ. අන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානයි. දැන් බලන්න චතුරාර්ය සත්‍ය පේනවද කියලා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. මෙන්න මේ චතුරාර්ය සත්‍ය දකින්න තමයි මම ගමටහන් දෙන්නේ. මේවා දකින්න ඕනේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව. පටිච්ච සමුප්පාදයේ දකින්නට ඉස්සල්ලා දකින්නේ මොකද්ද? ඵලය නේද? ඉස්සල්ලාම දකින්නේ ඵලය. මේ තියෙන්නේ ඵලය. මේ මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඔය තියෙන්නේ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ ඵලය මේ ඵලය අපිට ලැබුණේ මක් නිසාද අවිද්‍යාව නිසා නේද අන්න හේතුව ඔන්න හේතුඵල ධම්මේ ධර්ම න්‍යාය මේ තියෙන්නේ ඵලය මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඔය තියෙන්නේ ඵලය හේතුව අවිද්‍යාව ඔන්න පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ ඔන්න ඔතන දැන් එහෙමනම් අවිද්‍යාව නිසා නම් මේ ඵලය ඇති වුණේ අපි මේ ඵලය හොඳ ඵලයක් වෙන්න බෑ නේද? හොඳ ඵලයක් වෙන්න බෑ නේද? දුකයි නෙමෙයි. එහෙනම් මේ දුක නැති කරගන්න මොකද කරන්න ඕනේ? විද්‍යාව ඇති කරගන්න ඕනේ. විද්‍යාව ඇති කරගන්න යන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඔන්න පටිච්ච සමුප්පාදේ. මෙන්න චතුරාර්ය සත්‍යය. අතට අරගෙන නැපෙන්නන්න නේද? ආයෙ තවත් මොනවද ආයෙ? පින්ගතුන් හිතන්නේ ධර්මයේ තුලින් එන දහම් හඬක් මිසක් පොත් පාඩම් කරගත්ත හඬක් නෙමෙයි මේක. ධර්ම ගබඩාව ඇතුලේ ඉන්නා වූ කෙනෙක් මේ කතා කරන්නේ. ඒකයි මේ අතට අරන් පෙන්වන්න පුළුවන්. දේවනේ. ඊළඟට සිත කියලා කියන්නේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි හිත අනිත්‍යයි කියන්නේ හේතුව? වෙනස් වෙනවා තමයි අනිත්‍යයි කියන්නේ හේතුව මං අහන්නේ. හේතුවක් තියෙන්න එපායි. මේ හිත හටගන්නේ ධාතු පහක සංකලනයෙන්. ධාතුවක් කියලා කියන්නේ ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්ම පහක් මෙතන තියෙනවා. මොනවද ඒ ස්වභාව ධර්ම පහ? පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන. චරයි. පඨවි ආපෝ තේජෝ වායෝ සංකලනයේ කියනවා රූප කියලා. රූප දෙකක් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා සිතුවිලි පහක් සමග. අන්න එතන තමයි විඥාන නාම රූප පංච උපාදානස්කන්ධය ඔන්න ඔතන තියෙන්නේ. ඔය තියෙන්නේ විඥාන නාම රූප. ඔන්න තුන ඔන්න පහක් කරා. ඈ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න තුනක් කළා. ඔන්න පහක් කළා. හරි වැඩ නෑ කරන්නේ ආඳුරෝ. ඒතර විඥාන නාම රූප හටගන්නේ ස්වභාව ශක්තියෙන් පහක් එකතු වෙලා. ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කියලා කියන්නේ ස්වභාවයෙන්ම ඇති දේ. මොකද තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය. මේ ශක්ති හතර වෙන් කරන්න බෑ කාටවත්. මේ ශක්ති හතර එකට එකතු වෙලා තියෙනවා, තියෙනවා කියලා කියන්නේ පවතිනවා. එතන එකට එකතු වෙලා පවතිනවා. සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ධර්මියෝ පවතිනවා. ඈ සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා කියලා කියන්නේ මොකද්ද? වේගයක්. පවතිනවා කියන්නේ අනිත්‍යයි. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. අන්න එතෙන්ද අපි කියනවා රූප කියලා. රූප. පවතිනවා කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියන එක. පවතිනවා කියලා කියන්නේ. තේරුණා නේද? එතකොට රූප දෙකක් එකට එකතු වෙන්නේ රූප ඇති වෙනකොට. රූප නැති වෙනකොට එකතුව කඩලා යනවා. ඒ රූප නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවනේ. රූප ඇති වෙනකොට රූප දෙක එකට එකතු වෙනවා නේද? නැති වෙනකොට එකතුව කැඩෙනවා. එතකොට රූප දෙකක් එකට එකතු වෙනකොට අන්න එතන තමයි විඥාන ධාතුව හටගන්නේ. එහෙනම් රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා, රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එහෙනම් රූප සාපේක්ෂ කරගෙන විඥානියත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා පවතිනවා. රූපත් පවතිනවා විඥානයත් පවතිනවා. විඥානේ ඇති වෙනකොට නාම ඇති වෙනවා. විඥානේ නැති වෙනකොට නාම නැති වෙනවා. එහෙනම් විඥානය පදනම් කරගෙන සාපේක්ෂ කරගෙන නාම ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා රූප පදනම් කරගෙන විඥානය විඥානය පදනම් කරගෙන නාම එහෙනම් විඥාන නාම රූප කියන්නේ මොකද්ද වේගයක් අන්න ඒකයි සිත අනිත්‍යයි කියලා කියන්නේ වේගයක් විතරයි මෙතන තියෙන්නේ විඥාන නාම රූපයාගේ පැවැත්මක් පමණයි. පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් පමණයි. හරි නේද? එහෙමනම් අපි හැම මොහොතකම ඉන්නේ අනිත්‍යතාවයක් තුල නේද? වේගයක් තුල නේද? වේගයක් තුල ඉන්නේ. වේගය කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ලෝකයේ තුල තියෙන්නේ තණ්හාවනේ. මේක තණ්හාවෙන් බරිත වෙච්ච හිතක් නේ ලෝකය කියන්නේ. එහෙමනම් මේකේ තියෙනවා ප්‍රිය අප්‍රිය කියලා කොටස් දෙකක් තියෙනවා මේ ලෝකේ. කැමැති අකමැති කියලාත් කියනවා ප්‍රිය අප්‍රිය කියලාත් කියනවා. හොඳ නරක කියලාත් කියනවා. ප්‍රිය දේවල් නැති වෙනකොට දුකයි අප්‍රිය දේවල් ඇති වෙනකොට දුකයි. පැහැදිලි නේද? එහෙනම් ප්‍රිය දේ නැති වෙනකොට දුකයි අප්‍රිය දේ ඇති වෙනකොට දුකයි. ප්‍රිය දේ ඇති වෙනකොටම නැති වෙනව නේද? තප්පරයක්වත් තියනවද ඇති වෙනවා? ප්‍රිය දේ ඇති වෙනකොටම නැති වෙනවා. අප්‍රිය දේත් ඒ වගේ. වහාම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ප්‍රිය දේ නැති වෙනකොට ආයත දෙයක් ඇති වෙනවා. එක්ක අප්‍රිය දෙයක් වෙන්න පුළුවන්. අප්‍රිය දෙයක් නම් ඇති වෙනකොට දුකයි. ප්‍රිය දෙයක් නම් නැති වෙනකොට දුකයි. එහෙනම් යදනිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ යන් ඒකයි. යමක් අනිත්‍ය නම් එතන පංච උපාදානස්කන්ධය නම් තියෙන්නේ. මේක වෙනස් වෙනවා නම් අනිත්‍ය නිසා නේද මේ දුක? වෙනස් වෙන නිසා නේද? ප්‍රිය දේ ඇති වෙන නැති වෙනකොට දුකයි අප්‍රිය දේ ඇති වෙනකොට දුකයි. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේ ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි නේද? අනිත්‍යයි දුකයි. එහෙනම් හැම මොහොතකම අපි අනිත්‍යතාවයත් තුරනේ ජීවත් වෙන්නේ. දුකත් තුරනේ ජීවත් වෙන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. අනාත්මයි. අනාත්මය කියලා කියන්නේ අවසවත්තනට්ඨේන අනත්තා කියලා කියන්නේ. අවසවත්තනට්ඨේන කියන්නේ ස්වකීය වසඟෙහි පවතින්නේ නැති හේින් අනාත්මනම් වෙයි. තමා කියන දේ අහන්නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධේවත් ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න ත්‍රිලක්ෂණය. කොහොම ත්‍රිලක්ෂණය? පටිච්ච සමුප්පාදයට අනුව ත්‍රිලක්ෂණය දැන් පෙන්වන්නේ. චතුරාර්ය සත්‍යයත් පෙන්වන්නේ නේද? මදය ඉතින්. ඔච්චරයි මන් දන්නේ. මදය නේද? මදි? ඔය ටික දැනගත්තාම උතට නැති ඔය ඊටවර මොකක්ද ආයේ? තවත් මොකක්ද දැනගන්න ඕනේ කියන්නකො බලන්න. හා හරියන්නකො. පටිච්ච සමුප්පාදයට අනුව ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් නම් තවත් මේ මදි කියන්නේ ලද දෙයෙන් සතුටු වෙන්න බැරි අය නෑ. දැන් සතුටු වෙන්නේ. ඔయిత වඩා දකින්න දෙයක් නෑ මේ ලෝකේ. මදිරු. ඉතින් බලන්නකො ඕක විතර නිතර දකින්න පටන් ගත්තාම මේ ලෝකෙ ඉන්න පුළුවන් දෙයක්. මේක අනිත්‍ය නම් දුක නම් මේක නොවටිනා දෙයක් නම් ඉන්න පුළුවන් තවදුරටත් යන්න වෙනවා. ඉතින් රහත් වෙන්න උන අරිහත් කියන්නේ ඕක තමයි. ඉතින් මදිද අරිහත් උනාම. මදි තේරුණා නේද? දැන් පේනවා නේද මේ කමටහන තියෙන වටිනාකම? ඔන්න ඕකයි. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. ඔය ඊට දකින්න දෙයක් නෑ මේකේ. තේරුණානේ? හා මදි නම් තවත් ටිකක් පෙන්නන්නම් ඈ පොඩ්ඩක් ඉන්න. මේ දුක තමයි මදි වෙලා තියෙන්නේ. දුකම තමයි දෙන්න ඕනේ. මේ දුක බෙදනවා කොටස් තුනකට. දුක්ඛ දුක්ඛතාවය. දුක්ඛ සත්‍ය කොටස් තුනකට බෙදනවා. දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා ඔන්න කොටස් තුන දුක්ඛ දුක්ඛතාවය කියන්නේ කෙලින්ම දුක් වේදනාව දුකයි බඩේ ගැක්කම දුකයි ඉතේ රදේ දුකයි හතුරෙක් හම්බ වෙනකොට දුකයි කෙලින්ම දුක් වේදනාව දුකයි ඒකයි දුක්ඛ දුක්ඛතාවය කියලා කියන්නේ තව දුකක් තියෙනවා සුඛ දුක්ඛතාවය කියලා සුඛ දුක්ඛතාවය කියන්නේ සැප වේදනාව නැති වෙනකොට දුකයි සැප වේදනාව නැති වෙනකොට දුකයි. ඔන්න ඕකම තමයි විපරිණාම දුක්ඛතාවය කියලා කියන්නේ. විපරිණාම දුක්ඛතාවය. දැන් එතකොට මේ සැප වේදනාව කොච්චර වෙලාවක් තියනවද කියලා අපි හොයන්න ඕනේ. දැන් ওই తాවකාලික සැප කියන එක හදාගත්තේ ඔන්න ඔතනේ. සැප වේදනාව නැති වෙනකොට දුකයිලු. දැන් දිව්‍ය ලෝකේ කල්පයක් සැප වේදනාව තියනවලු. ඒක හිතක් නෙමෙයි එහෙනම් ගලක් වෙන්න ඇති. දිව්‍ය ලෝකේ කල්පයක් සැප වේදනාව තියනවලු. ඒක නිසා දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට දුක ඇතිවෙනවා. කමක් නෑ නෑ తాවකාලිකව හරි කල්පලක්ෂයක් තිබුණා නෑ නේද? తాවකාලිකව තිබුණා නෑ කල්පලක්ෂයක් නේද? ඉතින් ওই දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න හදනකොට කිහිලි වලට දාඩිය දානවලු. දිව්‍ය සලු කිලුට වෙනවලු. ඊට පස්සේ අනිත් දෙවිවරු මොකද කරන්නේ? නන්දන උද්‍යානයට අරන් ගිහිල්ලා අවවාද කරනවලු. අනේ ඔය ආඩන්න එපා. මනුස්ස ලෝකෙට ගිහින් ආයෙ පින් කරගෙන එන්න හොඳේ කියලා අවවාද කරනවලු. ඉතින් අවවාදයට අනුව මනුස්ස ලෝකෙට ඇවිල්ලා පින් කරලා ආයෙත් යනවලු. ආයෙත් తాවකාලික සැප කොච්චරද කල්ප ලක්ෂයක්. <laughs> ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නකන් සැපලු. දවසක් බලාගෙන හිටියා සැපලු දවසක් ඈ. ලස්සන රූපේ නැති වුණාම දුකයිලු. හ්ම්. ඉතින් සබ සමහරු කියනවා කහල කොටවල් තියෙනකන් ගැටෙනවලු. කහල කොටවල් නැති වුණොත් ගැටෙන්නේ දුක්ඛ දුක්ඛතාවේ දැන්ලු ගැටෙන්නේ නැහැ තව සමහරු කියනවා නේ ප්‍රභාකරන් ඉන්නකන් දුකයි දැන් දුකක් නැහැලු. <laughs> ඒ ප්‍රභාකරන් ඉන්නකන් ගැටෙනවනේ ප්‍රභාකරන්ට. ප්‍රභාකරන් ඇතුලේ තණ්හාවක් නැහැ, ගැටීමක් නැහැ, කහල ගොඩවල් වල ගැටීමක් නැහැ පින්නතුනි. ඇලීමක් ගැටීමක් මේ ලෝකයේ තුල ඔය ගස්ගල් පර්වතවලවත් මිනිසු තුලවත් නැහැ. ඔය ඇලීම ගැටීම තියෙන්නේ Tamange හිත තුල. පංච උපාදානස්කන්ධය තුල ඉන්නකන් දුකයි. තේරුණා නේද? මේ දැන් ඊළඟට අපි බලන්න ඕනේ මේ දුක් සැප වේදනාව කොච්චර වෙලාවක් තියනවද කියලා. ඒකයි බලා ගන්න ඕනේ. වේදනාව තියෙන්නේ හිත ඇතුලේ නෑ නේද? වේදනාව තියෙන්නේ හිත ඇතුලේ නෑ. එහෙනම් හිත නැති වෙනකොටම වේදනාව නැති වෙනව නේද? හිත ඇති වෙනකොට ඇති වෙනවා, හිත නැති වෙනකොට නැති වෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ චිත්ත වේගය, විඥානියාගේ වේගය, සිතේ වේගය කොච්චරද කියලා බලන්න ඕනේ. අන්න එතකොට අපිට తాවකාලික සැප ගැන කතා කරන්න පුළුවන් ඈ. දැන් බලමු මේ චිත්ත වේගය පිළිබඳව කොච්චර වේගයකින් මේ හිත වැඩ කරනවද කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන උපමාවක් ඉදිරිපත් කරන්න අපහසුයි කියලා. චිත්ත වේගය පිළිබඳව උපමාවක් දේශනා කරන්න අපහසුයි කියලා. ඉතින් මම කොහොමද කරන්නේ? බුදුහාරන්ට අපහසු නම් මට කරන්න ඕන බෑනේ. මම ඊට පස්සේ ඒකනේ තමයි යනවා යන්න. ඒගොල්ලෝ සිත කල්පලක්ෂයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නකො. <laughs> ඈ මම බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන අනේ බුදුහාමුදුරනේ මේ මෝඩ ඇත්තන්ට යාන්තම් අවබෝධ වෙන්න මෝඩ උමාවක් කියන්නද කියලා මම බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන ආවා. කියන්නද මෝඩ උමාවක් ඈ. හැබැයි ඔක ඇත්ත කියලා හිතන්න නම් එපා. මෝඩම මෝඩ උමාවක් කියන්න හදන්නේ. මම මේක අනිවාර්ය මේක අවස්ථාවල කියලා තියෙනවා. දැන් හිතන්න. දැන් මෙතන 1000ක් විතර ඉන්නවා කියලා හිතන්නකෝ. මම මේ කට්ටිය අඩ කවයකට හිටවනවා. මෙහෙම. ලොකු අඩ කවයකට මේ 1000ම හිටවනවා. හිටවලම මැදින් ඉන්නවා. දැන් කෙනෙක් කියනවා මේ කට්ටිය අඳුනගන්නේ කියලා. දැන් අද අඩ කවයකට 1000ක් හිටවලා තියෙන්නේ. මේ කට්ටිය අඳුනගන්නේ කියලා කියනවා. කොහොම බලන්නේ? හරි හරි. හඳුනාගන්න ඉවරයි මම. හරි. මෙතන එක නම එක නම නෑ. නමෙන් වෙනස් නානත්ත කායා නානත්ත සංඥා නානත්ත නාමා නමින් වෙනස් හැඩරුවෙන් වෙනස් නේද? එහෙමනම් මට මේ 1000 හඳුනා ගන්න හිත 1000ක් ඇති වෙන්න ඕනේ නේද? ඇති වෙලා නැති වෙන්නත් ඕනේ නේද? එක හිතක් උඩ තව හිතක් ඇති වෙන්නේ නැහැ නේද? එහෙනම් මේ දහසක් දෙන අඳුනගන්න මට විනාඩියක් ඕන යන්න ඇති නේද? කොහොම බලන්න විනාඩියක් යන්නේ නැද්ද මන් දන්නේ මොන විනාඩියක්ද විනාඩියක් යන්නේ තත්පර 30කින් විතර පුළුවන් මෙතන හිටියා ගිනදාස හිටියා සිරිපාල හිටියා සිරියාවතිත් හිටියා, පොඩි අප්පුහාමිත් හිටියා, ලොකු බණ්ඩත් හිටියා, පොඩි බණ්ඩත් හිටියා. ඈ එතකොට කුසුමාවතිත් හිටියා, කුසුමාවතියගේ පුරුෂයාත් හිටියා. ඈ ජින මේ මේ පෙරේරාත් හිටියා. පෙරාරගේ පෙරේරාගේ පවුලත් හිටියා. මේ ඔක්කොම දෙනා මම අඳුනගත්තා නේ. විනාඩියක් ඇතුළත විනාඩියක් ගියෙත් නැහැ. එහෙමනම් මට විනාඩියක් විනාඩි භාගයක් ඇතුළත මේ ටික අඳුනගන්න පුළුවන් වුණා නම් විනාඩි භාගයක් ඇතුළත හිත 1000ක් ඇති වෙන්න ඕන නේද? ඔන්න හිතේ වේගය. විනාඩියකට 2000යි. විනාඩියක් ගියා නම් මට 2000ක් අඳුනගන්න පුළුවන්. විනාඩි දෙකක් යනකොට විනාඩියක් යනකොට නෑ. ඔන්න හිතේ වේගය. තප්පරයකට නෑ විනාඩියකට 2000 වාරයක් වේගයෙන් මේ සිත වැඩ කරනවා. මේක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. දැන් එහෙමනම් අපි ලස්සන රූපයක් දිහා විනාඩියක් බලාගෙන හිටියොත් ඒ විනාඩිය ඇතුළත වේ සුඛ වේදනාව කියන එක 2000 වාරයක් නැති වෙන්න ඕනේ නේද? ලස්සන රූපයක් දිහා විනාඩියක් බලාගෙන හිටියොත් ඔය සුඛ වේදනාව කියන එක 2000 වාරයක් නැති වෙන්න ඕනේ නේද? එහෙනම් විනාඩියක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් 2000 වාරයක් අපි දුක් විඳිනවා නේද? 2000 වාරයක්. මේක මහා මෝඩ උපමාවක් අප්පා. ඕක නම් පිළිගන්න එපා. විනාඩි 10ක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් විනාඩි 10ක් 2010න් වැඩ කරන්න ඕන 20000යි නේ විනාඩි 10ක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් 20000 වාරයක් අපි දුක් විඳිනවා නේද දැන් මට කියන්නකෝ తాවකාලික සැප තියෙන්නේ කොයිද කියලා මෙන්න මේක විපරිණාම දුක්ඛතාවය කියන්නේ ඉතින් తాවකාලික සැපක් ඔයා කියන්නේ සිතේ වේගය ඔය ප්‍රමාණයට ගත්තොත් එහෙම බුද්ධිමතුන් hina වේ. ඔය වේගය නම් නතර වෙන්න එපා. තව හිතන්න. තේරුණා නේද? තව හිතන්න. දැන් මට මේ අත නෝල් නෝල් දශමයෙන් දශමයෙන් දශමයක්වත් පාත් කරන්න පුළුවන් ද හිතක් නැතුව. බෑ නේද? මලමිණියකට බෑනේ පාත් කරන්න පොඩ්ඩක්වත් හොල්ලන්න බෑනේ. දැන් මෙතනින් මේ මේ මෙන්න මේ ප්‍රමාණයට නූල් දශම කීයක් ඇද්ද කියලා හිතන්න. නූල් දශමයෙන් ධර්මයෙන් ඒවා මට කොච්චර වෙලා ඇවිත් දන්නේ නැහැ නේද? තප්පර ධර්මයක් යන්න ඇති නේද? ආමුදුරනේ ඒ උපමාව නම් අරිට වඩා හොඳයි. එහෙමනම් තප්පරයකට ලක්ෂ වාරයක් දුක් විඳිනවා කියලා කිව්වොත් එහෙම ප්‍රඥාවෙන් දකින්න ඕනේ මේක. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. තේරුණා නේද? මේ අත් දෙක මම එක අතක් වමට අරයි යනවා එක අතක් දකුණට අරයි යනවා. වමට අරයි යන හිතෙන් දකුණට අරයි යන්න බෑ නේද? දකුණට අරයි යන හිතෙන් වමට අරයි යන්න බෑ නේද? එහෙනම් මොනවා කරුණාම් මට එකපාර දෙපැත්තට අරන් යන්න බෑ නේද? ඔය අරන් ගියේ. වමට අරන් ගිහිල්ලා ඉවර වෙලා මම දකුණට අරන් ගියේ. දකුණට අරන් ගිහින් ඉවරලා වමට අරන් ගියේ. මොනවා කරලාත් මේක හොල්ලන්න බෑ. දකුණට අරන් යන හිත හිතෙන් වමට අරන් යන්න බෑ. එහෙනම් දකුණට අරන් ගිහිල්ලා ඉවරලා තමයි වමට අරන් යන්න ඕනේ නේද? ඔන්න වේගය. ඒ තියෙන්නේ. තප්පරයකට ලක්ෂ වාරයක් මේ පින්නතුනේ මේ වේදනාව දුක් සැප වේදනාව නැති වෙනවා නම් තප්පරයකට ලක්ෂ වාරයක් අපි දුක් විඳිනවා නේද? තේරුණා නේද? විනාඩියක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් 60 ලක්ෂ වාරයක් අපි දුක් විඳිනවා නේද? දැන් මට කියන්නකෝ తాවකාලිකට ඈ ගැටීම කියන එකත් ඒ වගේ තමයි. ඇලීම විතරක් නෙමෙයි. ගැටීමත් ඒ වගේම තමයි. දැන් අවලස්සන රූපයක් දිහා තප්පරයක් බලාගෙන හිටියොත් අවලස්සන රූපයක් දිහා අවලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් තප්පරයක් ලක්ෂ වාරයක් දුක් විඳිනවා නේද? එතන තියෙන්නේ ගැටීම ඇති වෙනකොට දුකයි මෙතන ඇලීම නැති වෙනකොට දුකයි. එහෙනම් මේ හිතේ වේගය සංසන්දනය කරලා බලන්න කොච්චර දුක් විඳිනවද කියලා. ලස්සන කාර් එකක් දිහා අනෝබ හැබැයි අනෝබෝධය කියන එක මතක තියාගන්න ඕනේ. අවබෝධයෙන් ඉන්න කට්ටියට මේක නෑ. දැන් රහතන් වහන්සේලා ඉන්නේ අවබෝධයෙන් නේ. රහතන් වහන්සේලාට දුකක් නෑ. කොච්චර ඇති වුණත් නැති වුණත් ඔක ඇති වුණත් එකයි නැති වුණත් එකයි. ඇයි? ගැටෙන තැනට ද්වේෂය ඇති වෙන්නේ නැහැ. ඇලෙන තැනට ඇලෙන්නේ නැහැ. සැපට ඇලෙන්නේ නැහැ. දුකට ගැටෙන්නේ නැහැ නේද? රහතන් වහන්සේට මේ ලෝකේ ඇති වුණත් එකයි නැති වුණත් එකයි. දැන් ලස්සන කාර් එකක් දිහා තමන්ගේ වාහනයක් තියෙනවා ලස්සන වාහනයක්. ඈ මේ පුද්ගලයා අනෝබෝධයෙන් විනාඩි 5ක් බලාගෙන ඉන්නවා. මේ විනාඩි 5ක් වැඩි තප්පර 5ක් දාමුනේ හිතා ගන්නවත් බෑනේ. තප්පර 5ක් බලාගෙන ඉන්නවා. අනෝබෝධයෙන් කාර් එක දිහා. 5 ලක්ෂ වාරයක් දුක් විඳිනවා නේද? ඇයි එතන තියෙන්නේ පළවෙනි ගින්දර නේද? රාගය නේ තියෙන්නේ පළවෙනි ගින්දර. පළවෙනි ගින්දරෙන් ගිනිපත් වෙලා වින් තප්පරයක් බලාගෙන හිටියොත් එහෙම ලස්සන රූපයක් දිහා පළවෙනි ගින්දරෙන් ගිනිපත් වෙලා ලක්ෂ වාරයක් දුක් විඳිනවා නේද? පැහැදිලි නේද? එතකොට මේ කාර් එක කුඩු වුණා. දැන් කාර් එකේ කුඩු දිහා බලාගෙන ඉන්නේ. ඒ තප්පරයක ලක්ෂ වාරයක් දුක් විඳිනවා නේද? එතන තියෙන්නේ මොකද්ද ගැටීම නේද? ගැටීම කියන්නේ දෙවෙනි ගින්දර නේද? ඇලීම කියන්නේ පළවෙනි ගින්දර නේද? එහෙනම් මේ කාර් එක කුඩු වුණ එක හොඳද නරකද? කාතරගම දෙයියන්න බින්දින්ද? ඈ ඔය කතරගම ගිහිල්ලා එන්නේ මේ නම්බරේ බාර දෙනවා දෙයියන්ට කාර් එකේ නම්බරේ බාර දීලා එනවා. එනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා භාගයක් කුඩේ කුඩු. දැන් මොකද කියන්නේ කතරගමදී යන්න මේ සිද්ධ වෙන්න භාගයක් ඉතුරු වුණා. මන්නම් කියන්නේ කතරගමදී යන්න සිද්ධ වෙන්න භාගයක් කුඩු වුණා. දැන් දුක අඩුයි නෑ නේද? කතරගම දෙයියා වහගෙන හිටියොත් මොනවා කියයිද දන්නේ දෙයියන්ට මොනවා වේද දන්නේ නෑ නේද? කල්පනා කරයි පුළුවන් තරම් යකෝ හරි වැඩක් නෙමෙයි කියන්නේ. තේරුණේ? එහෙමනම් මේ කාර් එක තිබුණ එකද වඩා හොඳ නොතිබුණ එකද? නොතිබුණ එක නේද? කාර් එක ලස්සන වුණා ලස්සන අවස්ථාවේ තිබුණත් දුකයි කුඩු වුණත් දුකයි නේද? කාර් එක නොතිබුණා නම් දැන් කාර් එක ලෝකේ කියලා හිතාගන්න ඈ. කාර් එක කියන්නේ ලෝකේ කියලා හිතාගන්නකො. එහෙනම් මේ ලෝකේ ඇතිවට වඩා හොඳයි නේද නැති එක? අන්න මේ ශ්‍රද්ධාව දියුණු වෙන්න තමයි මේ කමටහන් දෙන්නේ. දැන් විපරිණාම දුක්ඛතාවය පැහැදිලි නෑ. අනේ ওই දෙවිවරු මොනතරම් දුක් විඳිනවද නේද? බුදු අම්මේ කල්ප ලක්ෂයක්. ඒ පැත්ත බලන්නවත් එපා. නැත්නම් යන්දරවමක් ගන්නවා යන්න. ඈ? බෑ. මෙන්න පින්නතුනේ විපරිණාම දුක්ඛතාවේ දකින්නේ දුක්ඛේ ඥානං කියන එක දැන් ගැඹුරට ගිහින් තියනවා නේද? දුක්ඛේ ඥානං. එහෙනම් මේ තණ්හාවෙන් බරිත වුණා වූ ලෝකයේ තුල ඉන්නා වූ සත්වයන් තප්පරයකට ලක්ෂ වාරයක් දුක් විඳින බව දැන් පැහැදිලි නේද? ඔන්න ඒ පරිණාම දුක්ඛතාවය. දැන් తాවකාලික සැපක් ගැන කතා කරන්න පුළුවන්. බෑ නේද? ආ මේක නේ කියන්නේ. මේවා ගැන හිතන්න පින්නතුනේ. හිතන්න. හිතන්න. අන්න එතකොට හැම තප්පරයකම ලෝකය ප්‍රතික්ෂේප වෙයි. නිර්වාණයට පැහැදීම වැඩි වෙයි. ආන් එක තමයි සද්දා භාවනා කියලා කියන්නේ. දැන් එහෙමනම් අපි ටිකක් ගැඹුරින් ලෝකය අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය නම් දුක නම් මේ ලෝකේ වටිනා දෙයක් වෙන්න බෑ කියලා හිත හිතා යනවා ඉදිරියට. දැන් සක්කාය දිට්ඨියට ඉතුරු වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කියන්නේ ලෝකයේ නිට්ටයයි සපයි ආත්මයි කියන එක නේ. ඒක මුලාවක් නෑ නේද? දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දර්ශනයෙන් නේද අපි ඉදිරියට යන්නේ? මුලාවෙන් නෙමෙයි නේද? දැනගෙන නේද යන්නේ? දැන් සක්කාය දිට්ඨියේ කෑලිවත් ඉතුරු වෙන්න බෑ නේද? බෑ නේද? ශාස්ත්‍රීයයි නේද? බුද්ධිගෝචරයි නේද? ආන් ඒකයි සද්ධා භාවනාවෙන්මයි සෝතාපන්න වෙන්නේ. දිට්ඨි විසුද්ධිය කියන්නේ ඔන්න ඕකයි. දිට්ඨි විසුද්ධිය කියන්නේ සම්මා දිට්ඨිය කියන එක. එතන මිච්ඡා දිට්ඨිය නැති වෙන්නේ මොකෙන්ද? සද්ධා භාවනාවෙන්මයි නේද? පැහැදිලි නේද? ආ මේකයි. දැන් එතකොට මේක මගේ කියලා ගන්න විදියක් නෑ නේද? Taman කියන දේ අහන්න නෑ නේද? කියන දේ අහන්න නැත්තම් මගේ කියන්න බෑ නේද? බෑ. කියන දේ අහන්න නැති කිසිම දෙයකට මගේ කියන්න පුළුවන්ද? බෑ නේද? එතකොට බලන්න දැන් Taman කියන දහම් දේවල් මේ ලෝකෙ කොච්චර තියනවද කියලා. හොඳට බලලා කියන්න. ඈ මොකවන්නේ? එහෙනම් කිසිම දෙයකට මගේ කියන්න පුළුවන්ද? බෑ නේද? ඒක තමයි. ඔය අපේ අම්මලාට එම් තදම නෑන් පස්සේ බනින්නේ අපිට. ඕක වදපු එකත් ඇත්තලු, හදපු එකත් ඇත්තලු වෙනවට ඕක මගේ නෙමෙයිලු. මොකද අම්ම එහෙම කියන්නේ කියලා අහපුවා ඕ මං කියන දේ අහන්නේ. ඕ මං කියන දෙයක් නෑ. ඒක නිසා මගේ නෙමෙයි. ඒ අම්මා බොරුවක්ද කිව්වේ ඇත්තක්ද? තද වුණත් ඇත්ත නේද කිව්වේ? ඉතින් මං අහනවා ඉනිසරේ ගිහිල්ලා අම්මේ මං විතරද අම්මා කියන දේ අහන්නේ නැත්තේ? මගේ තාත්තා අම්මා කියන දේ අහනවද? හැබැයි අහනවද? සමහර නම් කියන වෙලක් වෙලාවට නම් අහනවද? මේ කාන්තාව කියන දේ මිනිස්සු අහනවා නම් එක මිනිහෙක්වත් නාකි වෙන්නෙත් නැහැ, ලෙඩ හැදෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. හරි අපූර්වට නාකි වෙලා ඉන්නේ. කියන දේ අහනවා. මිනිස්සු කියන දේ කාන්තාව අහනවා නම් එක කාන්තාවක් අනාකි වෙනවද? අනේ ඔයා හැමදාම ඔහොම ඉන්න හොඳේ. ඉසට යටික බැහැන්න එපා, ආම රැලි ගහන්න එපා, ඈ. කොහොමම නැ කියන්නේ නේද? ඔය අපූර්වට නාකි වෙලා ඉන්නේ. කියන දේ අහනවාද? එහෙනම් මගේ කියන්න පුළුවන්ද? බෑ නේද? දැන් ඕක ගිනි ගෙඩියක් වගේ ගෙදර ගිහිල්ලා කියන්න එපා ඔයා මගේ නෙමෙයි කියලා. මට නඩුදා ඊට පස්සේ. ආම්දුර ඔප්පු කරලාම වෙන්නවා කියයි. තේරුණා නේද? එහෙම කියන්න එපා ඈ. මම බේරන්න ඕනේ. මෙහෙම කියන්න. ඔයා මගේ තමා මගේ තමා කියලා දෙපාරක්ම කියන්න. හැබැයි හිතේ තියාගන්න මගේ නෙමෙයි කියලා. ඈ නැත්නම් හාමුදුරුවෝ ඔප්පු කරනම පෙන්නවා කියලා කියයි ගිහිල්ලා. ඊට පස්සේ මට නඩු දායි පෞල් කඩාකප්පල් කරනවා කියලා. මෙච්චර කාලයක් රවට්ටගෙන හිටියේ නේද? ඔය ටිකවත් රවට්ටගෙන මේ ඉන්න මොනව බලන්නද? <laughs> තේරෙන්නේ? ඔන්න මමත් ඒ කඩ මගේ කියන හැඟීම කැඩෙන්නේ ඔන්න ඔතනින් තමයි. මමත් ඒ මම කියන හැඟීම කැඩෙන්නේ පංච උපාදානස්කන්ධය බලනකොට මම මමෙක් නැති බව පේනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන දේ අහන්නෙත් නෑනේ. එහෙනම් මගේ කියලා ගන්නත් බැරි බව පැහැදිලි වෙනවා නේද? එහෙනම් මේ ලෝකයේ මගේ කියලා ගත හැකි කිසිම දෙයක් තියෙනවද බලන්න කියන්න. මේ ලොකුවට හිතාගෙන ඉන්න මේ කයවත් මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. මේ කය Taman කියන දේ අහනවා නම් දොස්තරලා ගෙදර යවන්න පුළුවන් ස්පිරිතාල වහලා නේද? අද වැඩි ස්පිරිතාල වැඩි වෙන එක නැති වෙන්නේ. <laughs> මේ කයවත් තමාගේ නෙමෙයි නම් පින්නතුනි මොනවද පින්නතුනි මේ ලෝකේ තමන්ගේ කියලා ගල්ලන්න තියෙන්නේ? අල්ලන්න පුළුවන්ද? මෙන්න මේ අවබෝධය තුලින් මගේ කියන හැඟීම නැති කරගන්න. මේ අවබෝධය තුලින් මමෙක් නැති බව දැනගන්න පින්නතුනි. මේ පොත් තුල තිබ්බට බෑ. මමෙක් නෑ මමෙක් නෑ කියලා කියනවා කොහෙද තියෙන්නේ? අර අර පොතේ තියෙන්නේ. ඔයා දන්නවද මමෙක් නැති බව? මන් නම් දන්නේ නෑ පොතේ තියෙනවා. ගුරුවරු උගන්වලක් තියෙනවා. දැන් පොතේ තිබ්බත් නොතිබුණත් දැන් Tamanට පැහැදිලිව දැක්ක නේද මමෙක් නැති බව? මගේ කියලා ගත හැකි දෙයක් නැති බව පැහැදිලි නේද? මෙච්චර වේගයක් නැ මේ ලෝකය කියන්නේ. කොහොමද පින්නතුනි අල්ලන්නේ මේක? කොහොමද ගන්නෙ? Taman කියන දේ අහන්නේ නෑ නේද? ආන් ඒ ටික අවබෝධ කරගන්න. අන්න ඕක තමයි භාවනා කරනවා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනවා, අසා ගන්නවා, දරා ගන්නවා, හිතනවා, විමසනවා, ප්‍රායෝගිකත්වයේ තුලින් අවබෝධ කරගන්නවා. දැන් බලන්න මේ කමඨාන තියෙන වටිනාකම නේද? චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය, විපරිණාම දුක්ඛතාවය මේ හැම දෙයක්ම දැන් දකින්න පුළුවන් නේද මේ කමඨාන තුනේ? පුළුවන් නේද? එහෙනම් මේ කමඨාන වැඩුවා මදි කියලා හිතෙන්නේ නැද්ද? දැන් තවත් මේ කමඨාන වඩන්න ඕනෑකම එක් මේ මේ උත්සාහයක් වීරියක් ඇති වෙනව නේද? ආන් ඒකයි. එහෙමනම් අද මම වෙන කමඨහනක් දෙන්නේ නැහැ කට්ටියට. මම කලේ මොකද්ද? මේ කමඨහනේ තියෙන වටිනාකම. මේ කමඨහන තුළින් ඔයගොල්ලන්ගේ ඇතුළත ඇති වෙන අවබෝධය පිළිබඳව තමයි මම මේ දේශනා කළේ. ඔයගොල්ලෝ හිතුවේ නැතුව ඇති මෙච්චර දෙයක් අවබෝධ වෙයි කියලා නේද? බලන්නකෝ. ලෙඩ්ඩු දන්නේ නැහැ බේත් එක තියෙන වටිනාකම වේදා දන්නවා. තේරුණා නේද? වෙද මහත්තයා එහෙම නැත්නම් දොස්තර මහත්තයෙක් ලෙඩෙකුට දෙනවා. ගස් ලැබු කෑල්ලක් එහෙම නැත්නම් බේත් පෙත්තක්. ලෙඩා මොකද කරන්නේ? ඔය ගිලිනවා එච්චරයි. වතුරට ගිහුත් බනවා. එච්චරයි. ඊට වඩා දෙයක් දන්නේ නැහැ යා. දොස්තර මහත්තයන් අහන්න මේ බේත් පෙත්ත නිසා මේ ලෙඩාට මොනවද ලැබුණේ කියලා මෙච්චර වාර්තාවක් ඉදිරිපත් කරයි. මේව ලැබුණා, මේව ලැබුණා, මේව ලැබුණා, A vitamin, B vitamin, C vitamin මේ ලෙඩේට හොඳයි ඈ. දොස්තර මහත්තයා දන්නවා. ලෙඩා දන්නවද? නෑ. මේවා ලැබෙන්නේ දොස්තරටද ලෙඩටද? ලෙඩට නේද ලැබෙන්නේ? ආන්න හරි. එහෙනම් මේ මට නෙමෙයි ලැබෙන්නේ මංව ලබාගෙන ඉවරයි. ඔය ලෙඩුන්ට තමයි ලැබෙන්නේ දොස්තරට නෙමෙයි. දොස්තර ලබාගෙන ඉවරයි. මම දන්නවා ලැබෙන බව. මාත් ඔය කමටහන් වටලා තියෙනවා. තේරුණා නේද? එහෙමනම් බලන්න මේ කමඨාන වලින් මොන තරම් ආධ්‍යාත්මික දියුණුවක් ධර්ම අවබෝධයක් තමා තුළ තියනවාද කියලා. පටිච්ච සමුප්පාදය තිලක්ෂණය චතුරාර්ය සත්‍ය ඈ විපරිණාම දුක්ඛතාවය පැහැදිලි නේද? එහෙනම් මේ කමඨහන දිගටම වඩන්න. ධාන වලට යන්න ධාන වලට ගිහිල්ලා ඒකෙන් බැහැලා මුළු ජීවිතේ පුරාම හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය දකින්න ඉන්න. එහෙම බැයි නම් පැයක් වෙන් කරගන්න. පැයක් වෙන් කරගෙන සිතක් එන වහාම පංච උපාදානස්කන්ධය කියලා හිතන් දෙච්චරයි. හිතවිල්ලක් එනකොට මෙතන හිතක් තියෙනව නේද? හිතවිල්ලක් ආව නම් හිතක් ආය දෙකක් නැහැ. හිතවිල්ලක් ඇති වෙනකොටම පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. කෑම් බාන්න පැයක් කොහොම හිටියොත් එහෙම. පැහැදිලිව පේනවා නේද මෙතන පංචෝපාදානස්කන්ධය හැර කිසිවක් නැති බව. කිසිවක් නැති බව පේනවා නේද? ඔන්න මමත් ඒ කඩාගෙන වැටෙනවා. පැයක්වත් මේක වඩන්න. දවසකට. පැහැදිලි? මට කරන්න පුළුවන් ඔච්චරයි. කමටහන් දෙන්න පුළුවන් ඊටාම් ශාස්ත්‍රීය වශයෙන්, බුද්ධි ගෝචර වශයෙන් කිසි කෙනෙකුට හොල්ලන්න බැරි වෙන්න ඒක ඔයගොල්ලෝ අරන් යන්න, ඔයගොල්ලෝ ගෙවල් වල ගින්න වඩන්න මේ ආත්ම භාවය තුළදී මේක ඉවරයක් කරගන්න පුළුවන් දෙන්නතුනේ. බැරිකම නැහැ පුළුවන්. ඒ සඳහා මේ කමඨහන් ඔබට ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් අදට භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණං හා ආපරිමුංචිස්සා තෙරුවන් සරණයි